කාබනික කෘෂ්කර්මය නිසා මෙම ලංකාවේ ප්‍රචාලිත කරෝ අප අපේක්ෂා කරන විදිහට පලාත් නමේ කියන්නේ මුළු ලංකාවම ආවරණය පලාත් නමේ පලාත් සභාවල කෘෂ්කර්ම අමාත්‍යංශ හරහා ඒ වගේම රජයේ කෘෂ්කර්ම අමාත්‍යංශය හරහා මේ කාපනික කෘෂිකර්මයට වැඩි බරක් දීලා අපි මේ ප්‍රචලිත කරොත් ලංකාවේ ජාතික සෞඛ්‍ය බිල්පත බොහොම වේගෙන් පහළට බස්සන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අද වැඩියෙන්ම රජයන් වියදම් කරන්නේ මොදල් වකුගඩු රෝගය පිළිබඳව, පිළිකා රෝගය පිළිබඳව, මොළයේදී ටියුමර්ස් පිළිබඳව මේ ආදී දේවල් වලට මහ විශාල බෝ නොවන රෝග සඳහා විශාල වියදමක් කරනවා.